නමෝ බුද්ධාය වැලිමඩ ශ්‍රද්ධා සීන අපේ ස්වාමින්දයන් වහන්සේ අපි උන්වහන්සේගේ පාද අභිවන්දනය සිදුකොට ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා ස්වාමීනි අවසරයි අද දවසෙත් අපට අවස්ථා ලැබුණා ඔබ වහන්සේගෙන් මේ උතුම් දාම් පිළිසඳර අහලා දාම් කාරණා අනුමෝදන් වෙන්න අවසරයි ස්වාමීනි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි ඊටමත් වැදගත් දහම් කාරණා අපිට ඉගෙන ගන්න ලැබෙනවා මිනින්ද ප්‍රශ්නය මේ දහම් පොත් වහන්සේ නිසා. ඒ කියන්නේ පුදුම අනුග්‍රහයක්. සරණ රැකගන්න බුද්ධ ශාසනය තේරුම් ගන්නද දැන් සමහර දේවල් මහත්තයා අපිටවත් හිතා ගන්න බෑ. දැන් අද කතා කරන කාරණාව දැන් අපි කියනවනේ දැන් ගම්වල මිනිස්සු මම නම් කියන්නේ ගම්වල මිනිස්සු කියනවා ඔය හාමුදුරන්ට දාන දීලා වැඩක් නැහැ මේකයි මේකයි කියලා හාමුදුරන්ගේ වැරදි අල්ලලා නේ. දැන් හාමුදුරන්ගේ වැරදි ගැන හරියට කතා වෙනවනේ. හරියට මේ වැරදි නොකරන ලෝකයක් වගේ හාමුදුරුවන්ගේ වැරද්දම අරන් කතා කරනවනේ. හරි අවාසනාවක්. ඒක ඒකට හේතුව මෙහෙමයි. හාමුදුරුවෝ වනාහි වැරදි නොකරන ස්වභාවයෙන් යුක්තයි කියන එකක් තියෙනවානේ. ඇත්තටම ඉතින් වරද්දෙන් අත්මිඳින ජීවිත කියන එකනේ සංගය කියන්නේ. ඒකත් එක්ක තමයි ඔය ඇවිස්සි ඇවිස්සි යන්නේ. එතකොට ගමේ මිනිස්සු හිතා ඉන්නවා මේ හාමුදුරුවෝ දුස්සීලයි කියලා. එතකොට මේ මිනිස්සුම දානේ දෙනවා. එහා ඒ මිනිස්සුම කටිනේට ආරාධනා කරනවා. ඒකට මේ වෙලාවේ මිනිස්සුන් ගීතේ කහටවල් තියෙනවා. ඒකට මේවත් එක්ක කොහොමද පින් රැස් වෙන්නේ, පව් රැස් වෙන්නේ කියන එක පිළිබඳව ඇත්තටම අපෙන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් මට ඒකට නිශ්චිත උත්තරයක් දෙන්න බෑ. මම පෞද්ගලිකව කල්පනා කළොත්. එහෙමයි මොකද බුද්ධ ශාසනය කියන්නේ 아무තු ඒ කියන්නේ අපිට සාමාන්‍ය හිතකින් තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි බුද්ධ ශාසනයේ ගැඹුරු දෙයක්. එහෙමයි ස්වාමී. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ නිකලෙස් සිත් ඇති ඒ උත්තරමයන් වහන්සේ ලස්සනට විස්තර කරනවා දුස්සීල බව පිළිබඳ ප්‍රශ්නේ කියලා මේ මම ප්‍රශ්න කීපයක් මගහැරියා මොකද මේ අපි ඒක ඉදිරියට කතා කරනවා මම හැරෙන්න දෙන්නේ අර මේ සිවුර ඇරිලා යන එක ගැන කතා කරා. ඒකට හා මහාන වෙනවා සිවුර අරිනවා දැන් ඊට පස්සේ අතරතුර තව කෙනෙක් හිතාගෙන පුළුවන් මේ හන්දර දුස්සීලයි කියලා. එතකොට ඒ වාගේ තැනකදී කොහොමද අපි ශාසනයේ අපේ තිසරණේ රැකගෙන වාසය කරන්නේ ස්වාමී. ඉතින් ඒ නිසා ඒක මේ කාරණාත් එක්කම තේරුම් ගන්නට අවශ්‍ය නිසා මේ මා තීරණය කළා මේ අපි ප්‍රශ්න කිහිපයකට මේ ඉදිරියට තියලා මේ 45 වෙනි පිටු තුන්වෙනි පොත් වහන්සේ අපේ මහමෙවුනා අනුවාදනේ එහෙමයි ස්වාමී. ඊට පස්සේ ඒ කාරණාව අපි එහෙනම් කතා කරමු වැඩි විස්තර කතා කරන්න අවශ්‍ය නිසානේ අවසරයි ස්වාමීනි. ඒ තමයි නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජු වහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ ගිහි දුස්සීලයාගේ ශ්‍රමණ දුස්සීලයාගේ ඇති විශේෂත්වය කුමක්ද? දුස්සීල කියන්නේ සීල් කඩා ගන්නවා. ඒතර ගිහි මිනිසුත් ඉන්නවා සීල් කඩා ගන්න පැවිදියයි අතරත් ඉන්න පුළුවන් සිල් කඩා ගන්න. ඒතර ওই දෙන්න අතර වෙනසක් තියෙනවා. වෙනස්කම කුමක්ද? මේ ගිහි පැවිදි දුසීල් පුජ්‍යලයන් දෙදෙනාගේ පරලොව උපත සමානව ලැබෙන්නේද? එහෙමයි. ගිහි මිනිසයා සිල් කඩාගත්තට පස්සේ යන ලෝකයයි ශ්‍රමණයන් වහන්සේ නමක් සිල් කඩාගත්තොත් යන ලෝකයයි ඒකේ සමානයිද කියලා අහනවා. දෙදෙනාට විපාක සමානව ලැබෙන්නේද? නැතහොත් ඒට වෙනස් වූ ස්වභාවයක් ඇත්තේද? මහරජාණනි දුස්සීල ශ්‍රමණයාගේ මේ ගුණ 10කි. ඔන්න නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා. දැන් අපිටත් අර කිව්වා වගේ ඉස්සෙල්ලා අපි මතක් කළා වගේ දැන් මිනිසුන්ට තියෙන ප්‍රශ්නයක් මේ මේකෙන් කොහොමද මේ විපාක එහෙමයි ස්වාමී කියනවා මහරජාන්නේ දුස්සීල ශ්‍රමණයාගේ මේ ගුණ 10කි ඒ දුස්සීල ගිහියාට වඩා විශේෂ වූ අතිරේක වූ දෙයකි. එහෙමයි ස්වාමී. සිල් කැඩුණා වුණත් ගුණය තියෙන ගිහි කෙනෙක් ඉන්නවා සිල් කැඩෙනවා. එහෙයි. පැවිදි කෙනෙක් ඉන්නවා සිල් කැඩිලා. එහෙමයි ස්වාමී. නමුත් අර ගිහි කෙනාට වැඩිය විශේෂ කරුණු 10ක් ඒ සිල් කැඩිච්ච ශ්‍රමණයා තුළ තියෙනවා. ගුණ 10ක් දුස්සීල. ගුණ 10ක්. එහෙමයි. ඒ දස කරුණ නිසාවෙන් ශ්‍රමණ දුස්සීලයා මාත්‍යෙහි සංඝ සතු කොට පුදන දානෙ පිරිසිදු කරයි. ඒ කාරණා 10 නිසා සං ඒ දානයක් දුන්නොත් එහෙම දානේ පිං රැස් වෙනවා මිනිසුන්. ඒ හාමුදුරු සිල් කඩාගෙන හිටියා මිනිසුන්ට පිං රැස් වෙනවා දානේ දෙනකොට ඒ හාමුදුරු තුර මේවා තියෙන නිසා. එහෙමයි ස්වාමී. ඒ මොකද්ද බුදුරජුන් කෙරෙහි ගෞරව සහිත වූයේ වේ. සිල් කැඩෙනවා, සිල් කඩනවා. නමුත් බුදුරජාණන් වහන්සේට ගෞරවයි. ඉතින් චෛත්‍ය වහන්සේ, බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ වඳිනවා පුදනවා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයෙන් ඉන්නවා. සං ඊළඟට ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් යුත් වෙයි. ඉතින් බොහොම ගෞරවයෙන් පිරිත් ටික කියනවා. බණ කියනවා. ධර්ම ගෞරවය තියෙනවා. සංඝයා කෙරෙහි ගෞරව සහිත වූයේ වේ. සංඝයාට හරිය ගෞරවයි. වඳිනවා, පුදනවා, වැඩිහිටි සංඝයාට ගරු කරනවා නායක හාමුදුරනේ කියලා යටහත් පහත් වෙ ඉන්නවා රහතන් වහන්සේලාට හරි ගෞරවයි ධාතුන් වහන්සේලාට ගෞරවයි මේ විදිහට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ගෞරවයෙන් යුක්තයි කරුණ තුනයි හතර සබ්‍රාහ්මචාරින් වහන්සේලා කෙරෙහි ගෞරව සහිත වූයේ වේ ඒ මහානවිච්ච මහාන ස්වාමීන් වහන්සේලා කෙරෙහි ගෞරවයි නැගිටිනවා ආරාධනා කරනවා ගරු කරනවා ඒක තියෙනවනේ ඊළඟට පහ ධර්ම විනය හැදෑරීම අලුත් ਵਿਚාරීම් පිණිස වෑයම් කරයි ධර්ම ඉගෙන ගන්නවා ඒ වගේ අර්ථ හොයා ගන්නවා තේරුම් හොයා ගන්නවා දැන් ඒ එපමණකින් මිනිස්සු දෙන දාණයෙන් මිනිසුන්ට පින් රැස් වෙනවා කියන්නේ සාංගික වෙනවා කියලා නේ සාංගික වෙනවා පින් රැස් වෙනවා මිනිසුන්ට පින් රැස් වෙනවා හැබැයි හාමුදුරු සිල් කැඩිලා ධර්ම ශ්‍රවණේ බහුලව කරයි. ඒ කාලේ ධර්ම ශ්‍රවණේනේ. අද කාලේ පොත් කියවීම. දහම් පොත් කියවීම, බණ ඇසීම බහුලව තියෙනවා. එහෙමයි. ඒතර දහම් පොත් කියවන බණහන භික්ෂුන් වහන්සේගේ සීලේ දෝෂ තිබ්බත් දාන දෙන මිනිසුන්ට පින් රැස් වෙනවා. එහෙමයි ස්වාමී. සුපේසල සංඝයා මැදට ගිය කල්ලි ශ්‍රමණාකල්පෙන් යුක්ත වෙයි. එහෙයි. ගරුත්‍රාණීය සංඝපති සක් මැදට ගියාම උන්වහන්සේ ගෞරවයි. සිවුර පිළිවෙලට පොරවනවා. බිම් බලා ගන්නවා. අර සංඝයාත් එක්ක ගෞරවයෙන් කතා කරනවා ශ්‍රමණ ආකල්ප වෙනවා. ඊට පස්සේ අන්‍යයන්ගෙන් ලැබෙන ගැරහුම් වලට බියෙන් කායත් වචනයත් රැකගනි. එහෙමයි සාම. අනිත් අයගෙන් අපවාද වේ උපවාද වේ කියලා සංවර වෙලා ඉන්නවා. එහෙමයි සාම. ඔහුගේ හිත අකුසල් දුරු කර ගැනීම පිණිස වෙර වැඩීමේ අදහස පෙරට කොට ගත්තේ වේ. භික්ෂුන්ගේ ශ්‍රමණ ගුණ ඇති කර ගැනීමට සිතන්නේ වේ. වැරදි සිද්ධ වුණාට හිතෙන් හිතෙනවා මම මේවා නවත්ත ගන්න කවද්ද කියලා. මම මේවා නවත්ත ගන්න කවද්ද මම මේකේ නැගී හිටින්නේ කවද්ද කියලා. ඒ සිතිවිල්ල තියෙන නිසා දාන දෙන මිනිස්සුන්ට පින් රැස් වෙනවා. එහෙමයි. ස්වාමීනි මේ සීල විපatti සිදුවෙන සියලු භික්ෂුන් වහන්සේලා තුල ওই ಗುಣධර්ම අන්තර්ගත වෙනවා කියන කාරණාව මේකේ තියෙන එහෙමනේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ වරදක් කරන විට ඊට රහසේ සැඟවි කරන්නේ වේ. අපි කියමු ගමේ මිනිස්සු හාන්දරන්න බයින්නේ බොනවා කියලා නම්. එතකොට දැන් සාමාන්‍ය මේ ගිහි කෙනෙක් බොනකොට කට්ටිය මැද පාටියක් දාලා බයිට් කකා එහෙමනේ. එතකොට කවුරු හරි හාන්දර බොනවා කියලා බයිනවා නම් දැක්ක කෙනෙකුත් නෑ මොකක්වත් නෑ කට කතා වලටනේ. එතකොට මේ හාමුදුර ඇත්තටම එහෙම වැරද්දක් කරලා නම් ඒක සැඟවිලා කරලා තියෙනවා. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා ඒ දාණයට සුදුසුයි කියනවා. පින් සිද්ධ වෙනවා කියන එහෙමයි. මහරජාණෙනි යම්සේ ස්වාමියෙකු සිටින ස්ත්‍රියක් වරදක් කරන විට රහසේ සැඟවීම කරන්නේ වෙයිද? එසේම මහරජාණනි දුසීල ශ්‍රමණතමේ වරදක් කරන විට බිය තැති ගැනීමෙන් යුතුව රහසේ සැඟවී කරන්නේ වේ. එහෙමයි. ස්වාමියෙක් සිටින ස්ත්‍රියක් මේ වරදක් කරනකොට හැඟවිලා රහසේ කරනවා වගේ එකක් කියනවා භික්ෂුවක් අතින් වරදක් වුණොත් ඒ සැඟවිලා රහසේ වෙන්නේ කියනවා. මහරජාණනි මේ දස ශ්‍රමණ ගුණය දුස්සීල ශ්‍රමණයා තුල තිබෙයි. මේ දුස්සීල ගිහියාට වඩා විශේෂිත වූ අතිරේක වූ දෙයකි. එතකොට ගිහියට වැඩිය ඔය ගුණධර්ම 10 තියෙනවා. ඒතර මහත්තයා මේවා කියවනකොට අහනකොට තේරෙන්නේ නැද්ද? මේ හාමුදුරුවන්ගේ එක එක පළලිලව හොයන එකේ තේරුමක් නැහැ අපිට කියලා. එහෙමයි සාම. හාමුදුරන්ගේ සීලය හාමුදුරුවෝ බලාගත්තා. අපිට තියෙන්නේ අපේගේ පාඩුවේ දම් පැන් දීලා වැඳගෙන පුදාගෙන බන දහන් ඉගෙනගෙන අපේ ගමන අපි යන්නනේ. හරියට කල්පනා කළොත් මෙතෙක් අපි අනුන්ගේ වැරදි හොයන ඒවා තමන්ගේ පැත්තට කවර මේ කරකව ගත්තා නම් මේ වෙනකොට අපේ වැරදි ගොඩාක් පෙනිලා ඒ වගේම හදාගෙන ටිකක් හරිනේ. දැන් ගොඩාක් මිනිසුන්ට මැරෙනකල්ම තමන්ගේ වැරදි පේන්නේ නැහැනේ. තමන්ගේ අඩුපාඩු වැරදි නොදැක්කම අවිද්‍යාවෙන් අඳුරෙම මැරිලා යන සත්වෝ කී දෙනෙක්ද මහත්තයා? නේද? දැන් මම කියන්නේ ගියේ රජ කෙනෙකුට මේ මට ඒ රජුරෝ මතක නෑ. රජ කෙනෙක්ද ඇමති කෙනෙක්ද කොහෙද? මේ දානයක් දෙන්න ආසයි කියලා ගමකට මිනිස්සෙක් යව ගිහිල්ලා හාමුදුරු නමක් හොයාගෙන වරින්. භික්ෂුන් වහන්සේ නමක්. ඊට පස්සේ මේ මිනිස්සයා ගමේ ඇවිද්දලා ඇවිද්දලා ඇවිල්ලා කිව්වා නෑ කෙනෙක් නෑ. ඊට පස්සේ කිව්වා මේ එහෙම වෙන්න බෑනේ මේ ගම එක ශ්‍රමණයන් වහන්සේ නමක් හරින්න. නෑ එක නමක් නම් හිටිය වැඩක් නෑ. වැඩක් නැත්තේ මොකද? මම යනකොට මාළු බානවා. බිලි පිත්තේ. ඊට පස්සේ අර ඇමෙතුමා රජතුමා හරි මම මතක නෑ කල්පනා කළා කිව්වා මොකද්ද දැන් ඔබ දැක්ක ගමන් කළේ? මම එනවා දැක්කා විතරයි මෙන්න හංගගත්තා කිව්වා. ඊට පස්සේ කොහේ හාමුදුරුවෝ දන් දෙන්න සුදුසු කෙනෙක්. එහෙමයි. ඒ තමයි හාමුදුරන්ට ලැජ්ජා බය තියෙනවා. ලැජ්ජා බය තියෙනවා. ඒ නිසා ඒ හාමුදුරුවෝ දන් දෙන්න සුසුසි දැම්ම වඩාම මගෙන වරින් කිව්වා. කොහොමද ශ්‍රද්ධාවනේ? ඊළඟට දැන් ඒ වාගේ ශ්‍රද්ධාව රැකගන්න එක. දැන් අර උග්ග සිටුමා දාන දෙනකොට ඒ දානෙට වඩින ස්වාමීන් වහන්සේලා ගැන කලින් දවසේම දෙවිවරු ඇවිල්ලා කියනවා අර ස්වාමීන් වහන්සේ රහත් වෙලා අර ස්වාමීන් වහන්සේ අනාගාමි අර ස්වාමීන් වහන්සේ සෝතාපන්නයි අර ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්තයි. අර හාමුදුර ධර්මදරයි. අර ස්වාමීන් වහන්සේ දුස්සීලයි. අර ස්වාමීන් වහන්සේ පාපී කියලා. ඉතින් අර සිටුතුමා දැන් හිතුට දානෙට වඩින හැම හාමුදුර නමක්ගම චරිතය දන්නවා. නමුත් රහතන් වහන්සේ නමට දම් බෙදන්නේ යම්සේද දුස්සීල භික්ෂුවට දම් බෙදන්නේ ඒ විදිහටමයි. උග්ග පිස්සුමයි. කොහොමද බුද්ධ කාර්යය? ඒ වාගේයිනේ ධර්මය අවබෝධ කරන්නේ. මොකද හාමුදුරන්ගේ සීලය හෝ ඒක හාමුදුරන්ට. තමන් ගිහියා තමන් සංසාරයෙන් නිදහස් වෙන්න කරගන්න පින් දාන ටික තමන් රැස් කරගෙන වාසය කරන්න ඕන. ඒකයි මේකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා මහරජාණනි මත්ෙහි දායකයන්ගේ දාණය පිරිසිදු කරන්නා වූ දස කරුණ දස කරුණක් තියෙනවා කියන්නේ. ඒ මොකද්ද? තවත් කාරණා 10ක් තියෙනවා කියනවා දාන් දෙන අයගේ ඒ ඒකේට පින උපද්දනවා. ඒ හාමුදුරු නිසා පින් රැස් වෙනවා දාන දෙන අය. අර කාරණා 10ට අමතරව. අමතරව. හැබැයි මේ හාමුදුරු දුස්සීලා. එහෙමයි ස්වාමී. ඒ තමයි ක්ලේශ යුද්ධෙහිලා යුද ඇඳුමක් බඳු නිවැරදි වූ සිවුරු දෙරින් ආදීන් දායකයන්ගේ දානය පිරිසිදු කරයි. එහෙමයි ස්වාමී. කසාවත දරාගෙන ඉන්න නිසා. රසාවත දරාගෙන ඉන්න නිසා. ඊට පස්සේ ඍෂි දැන් කසාවතක් දරාගෙන ඉන්න පමණින් දන් දෙන්න සුදුසුයි කියන්නේ. ඍෂි ශ්‍රමණ ගුණයන්ට යෝග්‍ය වූ හිස්රේවුල් බෑන් ආදී ශ්‍රමණ වේශ දැරීමෙන් දායකයන්ගේ දානය පිරිසුදු කරයි. එහෙමයි ස්වාමීනි. කිස්රේවුල් බාලා ඉන්න නිසා. සංඝයා වෙතට ඇතුළත සිටින බැවින් දායකයන්ගේ දාණය පිරිස. දැන් ආන්දර නමක් අයිති සංඝයාට මිසක්කා මේ වෙන දේශපාලනයටවත් එහෙම නැත්නම් වෙන දෙයකට නෙවෙයිනේ. ආන්දර නමක් මුදලාලිලාට අයිති නෑ. ආන්දර නමක් දේශපාලඥයන්ට අයිති නෑ. ආන්දර නමක් ග්‍රාම නිලධාරීන්ට අයිති නෑ. ආන්දර අයිති සංඝයාට. ඒ නිසා සංඝයාට ඇතුළත් කියලා කාරණාවක් තියනවාද? එපමණකින් දානය දෙන්න සුදුසුයි කියනවා. ඊළඟට බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ සරණ ගිය බැවින් දායකයන්ගේ දානය පිරිසුදු කරයි. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ සරණ ගියා. ඒ නිසා දානය පිරිසුදු කරනවා. ඊළඟට කෙලෙස් නැසෙ දැන් මේකෙන් තේරෙන්නේ දැන් දුස්සීල භික්ෂූන් ගැන විස්තර කරද්දී නාගසේන මහරහතන් වහන්සේ ඒ කාලේ භික්ෂුන් දුස්සීල වුණත් තිසරණේ තිබිලා තියෙනවා. සරණ මේ කඩා ගන්න නැහැ. ඔව් ඒ කියන්නේ වෙන දේවල් වලට හිත යන්නේ නැහැ. තුනුරුවන් වැඳ වැඳ ඉන්නවා. නමුත් සීල් රැක ගන්න බෑ. ඊට පස්සේ කෙලෙස් නැසීම පිණිස වෙර වඩන උතුමන් වසන ආරණ්‍ය වනසෙනසුන් ආදී වසන බැවින් දායකයන්ගේ දාණය පිරිසුදු කරා. එහෙමයි ස්වාමී. දැන් හාමුදුරුවෝ වාසය කරන තැන පන්සලනේ ආරණ්‍යනේ. එතකොට ඒ ඒ සංඝයා වාසය කරන වන සෙනසුන්නේ. ඒතකොට ඒ වන සෙනසුන් වල වාසය කිරීම කියන කාරණාවෙන් දානේ දෙන අයට පින් සිදු වෙනවා කියනවා. එහෙයි. දැන් හාමුදුරුවෝ ඉන්නේ හෝටලයකත් නෙවෙයි. හාමුදුරුවෝ ඉන්නේ වෙන තැනකක් නෙවෙයි. නේද? එහෙයි. පන්සලක ඉන්නවා කියන පමණින් මේ දන් දෙන්න සුදුසුයි කියනවා. එහෙමයි. ආරණ්‍ය වනසෙනසුන් වල. ඊට පස්සේ උතුම් බුදු සසුන නම් වූ ධනය සොයමින් සිටින බැවින් දායකයන්ගේ දානය පිරිසුදු කරයි. මේ ශාසන දායාදනේ හොයන්නේ. එහේ ස්වාමී. නේ? එහේ. ඊට පස්සේ තියෙනවා නිර්මල බුදු සසුන දේශනා කරන බැවින් දායකයන්ගේ දානය පිරිසුදු කරන. නිර්මල බුද්ධ ශාසනයනේ. දැන් ආන්දනාව බණ කියද්දි කියනවාද පින්වතුනි දන් දෙන්න එපා පෞසිද්ධ වෙනවා. සීල් රකින්න එපා පෞසිද්ධ වෙනවා. භාවනා කරන්න එපා පෞසිද්ධ වෙනවා කියලා කියන්නේ නැහැ නේ. ආම්දුරු කියන්නේ දන් දෙන්න පින් රැස් වෙනවා. සීල රැක්කොත් පින් රැස් වෙනවා. භාවනා කළොත් පින් රැස් වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන. ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරන්න ඕන කියන්නේ ඕනම හාමුදුරනමක් කියන්නේ. ඒතර බුද්ධ වචනේ කියනවා කියලා යමක් ඇද්ද? ඒ එපමණකින් දානේ මේ දායකයන්ට පින් රැස් වෙනවා. ඊට පස්සේ ධර්මයේ ද්වීපයක් කොට පරලෝ පිහිට සොයන බැවින් දායකයන්ගේ දානෙ පිරිසිදු කරයි. දැන් ඒ මොන වැරද්ද වුණත් වෙහෙර විහාර හදලා හෝ ගාන්ඨාරේ හදලා හෝ චෛත්‍යයක් හදලා හෝ බෝධියක් හදලා හෝ කුටියක් හදලා හෝ දානශාලාව හදලා හෝ ධර්මශාලාව හදලා හෝ පින් රැස් කරගෙන සුගතියේ යන්න හෝ නිවන් දකින්න හෝ ප්‍රාර්ථනාවක් තියෙනවනේ. තේරෙනා නේද? ආනේ එවැනි හැඟීම් තියෙන සංඝයාට දාන දෙනකොට පින් රැස් වෙනවා කියන යාන්ත්‍රාගේ මොන වැරද්ද වුණා. ඊට පස්සේ තියෙනවා බුදුරජාණන් වහන්සේ සියලු සතුන්ට අග්‍රවණසේකයි ඒකාන්ත දෘෂ්ටියකට පැමිණ සිටින බැවින් දායකින්ගේ දාණය පිරිසිදු කරයි. බුදුරජාණන් වහන්සේ ඒකාන්තෙන් අග්‍රයි කියලා දන්නවනේ. ඊළඟට උපෝසතේ සමාදන්යෙන් ආදීන් යුක්ත බැවින් දායකින්ගේ දාණය පිරිසිදු කරයි. ඒ කියන්නේ පෝය කරනවා, සිල්පද ගැන කියවනවා. ඒ නිසා මහරජාණන් මේ දස කරුණ හේතුෙන් දායකයන්ගේ දානය මැත්තේ පිරිසිදු කරයි. ඒ නිසා කොහාමදරෝ දුස්සීල වුණා කියලා. දැන් මෙතන දිනන කාරණය සිවුර දරාගෙන ඉන්න පමණින් දන් දෙන්න සුදුසුයි. ඒ නිසා මේ ධර්මයට අදත් මෙහෙම රහතන් වහන්සේ නමකගේ බණ පුත් අහලා මේ නාගසේන මහරහතන් වහන්සේ විග්‍රහය අද ඉඳලා ආම්දුරන්ගේ වංගුන් හොයලා ඉන්නවා නම් ඒක අවාසනාවක්ම තමයි. නේද මහත්තයා? මම වැරදිද මෙහෙම කියන එක? ඒකයි මේ ඒ ධර්මයෙන් ඉතින් මේ තියෙන්නේ තම තමන්ගේ වංගුන් හොයාගත්තම ඇතිනේ නේ. මම මේ කියන්නේ මේ අහිංසක මිනිස්සු ධර්මයේ නොදන්නා නිසා අපරාධ මේ තියෙන ලාභෙත් අර මන් දවසක් කිව්වේ මේ <laughs> පොල් බෑන් කතාව. ඒ වගේ තියෙන එකක් නැති කරගන්න. දැන් ආහඳුරන්ගේ දෝෂ හෙව්වා කියලා රහතන් වහන්සේලා මවන්නේ එහෙමයි ස්වාමී රහතන් වහන්සේලා අද කාලේ මවන්නද ඊළඟට ශාන්ත ඉරියව් තියෙන දුටු දුටුවන්ගේ සිත් පහන් කරන සංගය මවන්නද නිසා ඉන්න හාමුදුරන්ට දාන්නින් අද්දිශ පින් කරගන්න එපෑ. ස්වාමීනි අර රහතන් වහන්සේගේ පරපුර නේද කියලා හිත පහදා ගන්න ඕ මේ අරහත් පරපුරනේ සංඝයාට නෙයි අනේ කාලයක් යනවනේ සංඝයා හොයාගන්නවත් නැති. මහනුවර යුගයේ මේ දරුපවුල් වල ඉන්න මේ සිවුරක් දාගෙන මේ ගෑණිකුත් තියාගෙන දරුවොත් හදාගෙන ඉන්න ඒ කාලේ ගණින්නාන්සේලාට ගණින්නාන්සේලා. ඉතින් ඒ අයටත් දාන දීලා තියෙනවා නුවර යුගයේ. යම් දවසක මේ අරහත් දජේ නොපෙනී ගියොත් ඒක මේ මේ ඒ දැන් මේ සංගරුවන මේ විදිහට වැඩ ඉදිද්දී වෙනොත් අඩුපාඩු හොයලා හොයලා එක එක ඒවාස් එක්ක අවසානයේ කසාවතක් දකින්නවත් නැති වෙයි. දැන් මෙතන හැම වෙලාවෙම දායකයා ගැන කියන්නේ මේ. දායකයා ගැන කියන්නේ මිනිසුන්ගේ පැත්ත නේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් මේකෙන් හාමුදුරුව හොඳයි හාමුදුරුව හොඳයි කියලා හාමුදුරන්ට ලකුණු දැම්මේ නැහැ. මේකෙන් කිව්වේ මේ මේ කරුණ නිසා මේ සංඝයා වහන්සේලාට පුදන දානේ පින වැඩි. ඒ කියන්නේ පින පින තියනවා කියලා. ගිහි අයට පින් රැස් වෙනවා. එහෙමයි. ගිහි අයට පින් රැස් වෙන්න බාධාවක් වෙන්නේ නැහැ මේ උන්වහන්සේලාගේ චරිත කියලා. හැබැයි යම් භික්ෂුන් වහන්සේ නම සීල ගුණෙන් උතුම් නම් ඒ ගිහියෝ පුදන දාණය මහත්ඵලයි මහානිසංස. ඒ විදිහට තමයි තියෙන්නේ මහන්තය. එහෙමයි. ස්වාමීනි අපිට අවසරයි දැන් බොහෝ කාරණා වහන්සේ පහදා වදාළ ඒ නිසා මේ කිසිවකටවත් අප හැදෙන්න හෝ අපගේ දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ කියලා මේ හිත කුඩා කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කාංකේන්ද්‍රිත කරන්න අවශ්‍ය නැහැ මේක. ඉතින් ඒ නිසා මේක තව විස්තර කරනවා නංගසේන මහරහතන් වහන්සේ. කියනවා මහරජාණෙනි ජලයේ ඊට බොහෝ වූ මඩ කුණු දැලි දුහවිලි ආදී සෝදා දමන්නේ යම්සේද එසේම මෙසේ වැරදි ලෙස පිළිපන්නේවත් දුස්සීල ශ්‍රමණතමේ දායකින්ගේ දාණය පිරිසිදු කරයි. වතුරෙන් පුළුවන් තද මේ ජරාවල් හොදන්න, දැලිකුණු හොදන්න පුළුවන් වතුර සියුන්නේ. එහෙමයි ස්වාමී. නමුත් එකකින් කරනවා ඒක. වතුර පොඩි වුණාට අර දෙය කරනවා. ඊළඟට තව ලස්සන උපමාවක් තියෙනවා. මහරජාණන් ඉතා දැඩිසේ රත් වූ උතුරා නටමින් තිබෙන උණු වතුර පවා දැල්වෙන්නා වූ මහත් වූ ගිනි කඳ නිවා දවන්නේ. එහෙමයි ස්වාමීනි. වතුර නැටුවත් රස්නේ වතුරෙන් වුණා ගින්දර නෙවෙනවා කියනවා. ආන් ඒ වගේ මෙසේ වැරදි ලෙස පිළිපන්නේ වුවත් දුස්සීල ශ්‍රමණත මේ දායකින්ගේ දාණය පිරිසිදු කරයි. මහරජාණෙනි දේවාති දේව වූ තථාගතයන් වහන්සේ උතුම් මජ්ක්‍ධිම නිකායේ දක්ෂිණ විභංග සූත්‍රයේ මෙන්න මේ දහම් කරන වදාළා. ඒ තමයි යෝ සීලවා දුස්සීලේ සුදදාති දාන. යම්කිසි කෙනෙක් සිල්වත්, මේසු සිල්වත්. දුස්සීල කෙනාට දානයක් දෙනවා. ධම්මේන ලද්දා සුපසම්න චිත්තා. ධාර්මිකව ලබපු දෙයක් පහන් සිතින් අபிසද්ධහං කම්ම පලං උලාරා කර්ම කර්මඵල විශ්වාසය ඇතුව දන් දෙනකොට ඒ දානේ ඔහුට මහත්ඵල වෙනවා එහෙමයි ස්වාමීනි දායකයා නිසා පිරිසිදු වෙනවා ඒ ඒ දානේ පිරිසිදු වෙන්නේ දායකයා නිසා මොකද දායකයා තමයි සිත පහදවාගෙන දන් දෙන්නේ එහෙමයි නමුත් දන් දෙන්නේ දුස්සීල කෙනෙකුට දායකයාගේ පැත්තෙන් ඒ දානේ පිනේනවා කියන එයාට එහෙමයි ස්වාමීනි ඉතින් මේක විස්තර කරපු ගමන් අපේ නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුරෝ සාදුකාර පවත්වන ස්වාමීන් නාගසේනයන් වහන්සේ ආශ්චර්යයක් ස්වාමීන් නාගසේනයන් වහන්සේ අద్භූතයි යම් පමණ අපි ප්‍රශ්න ඇසුවෙමුද නුඹ වහන්සේ උපමාවන්ගෙන් කරුණ ඉස්මතු කරමින් අමත මඳුර කොට අපගේ සවන් යුග වෙත සමීප කළසේක ස්වාමිනී යම්සේ අරක් කැමියෙක් හෝ ඔහුගේ අතවැසියෙක් හෝ යම් පමණ මාංශයක් ලැබ නානා ප්‍රකාර වූ දුරුමිරිස් ලුණු කුළුබඩු ආදී යොදා අති ප්‍රණීතව සකසා රාජ උපයෝගයට පරිභෝගිකට ගන්නවද ආන් ඒ වගේ අපි අහපු අහපු ප්‍රශ්නෙට ඔබ වහන්සේ උපමාද කියමින් අමත මඳුර කොට අපගේ සවන් යුග වෙත සමීප කළා කියලා සාදුකාර බව. එහෙයි. ඉතින් ඇත්තටම මිහිරි ලෙස දැන් ඇත්තට ওই වගේ ප්‍රශ්නයක් අපෙන් ඇහුවනම් අපිට උත්තර දෙයි ගන්න එහෙම තේරෙන්නේ නැහැ. මොකද මාන මිනිස්සු පෙරලා ප්‍රශ්න අහනවා ඊට පස්සේ එහෙම වුණොත් මෙහෙමයි කිය. දැන් මේකේ ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. පෙරලා අහන්න දෙයක් නැහැ. එහෙමයි ස්වාමී. නේද? ඉතින් ඒ නිසා අපිට තියෙන මේ ගෞතම බුද්ධ ශාසනයෙන් ලැබුණ දුර්ලභ ලාභේ පින් කරගන්න එක මේ මේ සංඝයා මුල් කරගෙන. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා මේකෙදී රජුරු ඇහුවානේ මේ ගිහි දුස්සීලයාගේ පැවිදි දුස්සීලයාගේ පරලෝක ගතිය කොහොමද කියලා එහෙමයි නාගසේන මහරහතන් වහන්සේ ඒකට උත්තර දුන්නේ නැහැ. ඔය හම්බ වුණාමයි එහෙම ප්‍රතන. එතන මගේ හැරි යනවා නේද? ඒ මගේ හැරි යනවා නෙවෙයි. මම එහෙමයි ස්වාමී අවසරයි. මගේ හැරි යනවා නෙවෙයි. ඒක හේතුවක් ඇතුවම මොකක් හරි ඒ නාගසේන මහරහතන් ප්‍රකට කළේ නැත්තේ. එහෙමයි ස්වාමී. එතකොට මිලිඳු රජුත් ඒක ආය හාරලා අහන්නේ. එහෙමයි. ඊට පස්සේ ඉතින් අපි ඊළඟට තවත් මේ දහම් කාරණාවක් කතා කරමු. ආයේ අපි මුලට අපි මේ ප්‍රශ්න ගන්නවා. අර සිවුරු හැර යාම පිළිබඳව පස්සේ 6 වෙනි මේ ප්‍රශ්නේ පරිච්ඡේදය 39 වෙනි පිටුවේ තියෙන්නේ. තුන්වෙනි පොත් වහන්සේගේ රහතන් වහන්සේගේ වේදනා විඳීම ගැන ප්‍රශ්නය. කියනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ රහතන් වහන්සේ නමක් විඳින්නේ කායික වූ එකම වේදනාවක් මානසික වේදනාවක් විඳින්නේ නැහැ කියලා ඔබ වහන්සේලා ධර්ම දේශනා කරනවා. සාමාන්‍යයෙන් රහතන් වහන්සේලාගේ වේදනා විඳීම ගැන කියනකොට මහත්යේක ධර්මයේ විස්තර වෙන්නේ රහතන් වහන්සේලා යම් වේදනාවක් විඳුත් කායිකව විතරයි. මානසිකව ඒ වේදනාව විඳින්නේ මෙතන වේදනාව කියන්නේ මහත්ය දුක් වේදනාව. ඊට පස්සේ කිම ස්වාමීන් නාගසේනයන් වහන්සේ රහතන් වහන්සේගේ සිත පවතින්නේ යම් ශරීරයක් ඇසුරු කොටගෙන නම් ඒ ශරීරයේ කෙරෙහි රහතන් වහන්සේ අධිපති නොවේද්ද ස්වාමියා නොවේද්ද තමාගේ වශයෙන් නොපවත්තන් නොපවත්තන්නේද කියන සිතනේ දියුණු කලේ මේ රහතන් වහන්සේලා ඒකෝර මේ කය ඇසුරු කරගෙන හිත තියෙන්නේ ඒකට හිත විච්චර උතුම් විදියට දියුණු කළා නම් ඒ හිතෙන් මේ කය පරිපාලනය කරන්න බැරි ඇයි කියලා ඒ කය මුල් කරගෙන දුක් විඳිනවා කියන එකක් තියෙනවා රහතන් වහන්සේලාට. එහෙමයි ස්වාමී. ඊට පස්සේ කියනවා රාජතුමනි හිතෙන් මේ කායික වේදනා එහෙම කරන්න බෑ කියනවා. ඒක මේ උදාහරණයෙන් තමයි තේරෙන්නේ. එහෙමයි ස්වාමී. ස්වාමිනී නාගසේනියන් වහන්සේ තමන්ගේ සිත තමා වසඟේ පවත්වමින් ශරීරයේ කෙරෙහි අධිපති නොවේ නම් ස්වාමියා නොවේ නම් තමාගේ වසඟේ නොපවත්තයි නම් එකවරන යුක්ති සහගත දෙයක් නෙවෙයි. ස්වාමිනී කුරුල්ලා පවා යම් කැදැල්ලක වසයි නම් ඒ ඒ කැදැල්ලට අධිපති වේ ස්වාමියා වේ තමා වසඟේ පවත්තයි. කුරුල්ලෙක් වුණත් කූඩුවක ඉන්නකොට කූඩුව Tamanට ඕන විදිහට හදා ගන්න. එහෙමයි. මේ හිත තියෙන ශරීරේ නම් ඉතින් ඇයි හිතට බැරි ශරීරය Tamanට ඕන විදිහට හදා ගන්න. අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා මහරජාණෙනි කයට අනුගතව පවතින මේ කරුණු 10 භවයක් භවයක් පාසා ලැබෙන සෑම කයකටම අනුගතව තියෙන එක. කරුණු 10ක් තියෙනවා. ඒක ශරීරයට අනුගත වෙලා තියෙන ශරීරයත් එක්ක බද්ධ වෙලා තියෙන. එහෙමයි ස්වාමී. භවයෙන් භවේ ලැබෙනවා ශරීරියත් එක්ක. ඒ තමයි සීතල උණුසුම. දැන් කයට හීතල දැනෙනවා කියන එක කයත් එක්ක තියෙන එක. එහෙමයි. උණුසුම දැනෙනවා කියන එක කයත් එක්ක තියෙන එක. බඩගින්න, පිපාසය, අසූචි, මුත්‍රා, නිින්ද ජරාව, රෝගී වීම, මරණය මේ காரணා 10 කයත් එක්කම තියෙනවා. එහෙමයි ස්වාමී. ඒතර අපි මේක සීතලයි දැන් රස්නේ මොන කර්මයක්ද කියලා කිව්වට සීතල රස්නේ කියන එක කය තියෙන තාක්කල් දැනෙන එකක්. ඒක වෙනස් වෙන්න බෑ නේද? ඔව් නින්ද. ඊළඟට මල මුත්‍රා යන. දැන් කෙනෙක් කෑවට පස්සේ මල මුත්‍රා යන එක කර්මයක් කියලා හරියයි ඒක කයත් එක්ක බද්ධ වෙලා තියෙන එකක්. ඒක සිද්ධ වෙන එකක්. ඊට පස්සේ කියනවා මේ ඒ කයෙහි භවයක් භවයක් පාස ওই කාරණා 10 ලැබෙනවා කියනවා. ඒ කයෙහිලා රහතන් වහන්සේ අධිපති නොවේති, ස්වාමියා නොවේති, වසඟී නොපවත්තයි. ඒ නිසා ওই කාරණා 10 රහතන් වහන්සේලා අධිපතිකම් කරන්නේ මල මුත්‍රා ඇති වෙනකොට ඇඟට සීතල රස්නේ ලැබෙනකොට රහතන් වහන්සේලා ඒවට ස්වාමියා කියන්නේ අනතිරීම් කරන්න ඒව වෙනස් කරන්න යන්නේ එහෙමයි ස්වාමීනි ස්වාමීනි නාගසේනියන් වහන්සේ රහතන් වහන්සේ අනකිරීම නොපවත්වන්නට හෝ අධිපති බව නොපවත්වන්නට හෝ ශරීරයට නොහැකි වෙන කාරණා කුමක්ද එහිලා මට කරුණුව දාලා මැනව රහතන් වහන්සේට ඇයි එහෙම කරන්න බැරි කියලා. ඇඟට හීතල දැනෙනකොට රස්නේ දැනෙනකොට ඒක කයත් කයෙන් ඒ තුලින් කයේ දුක් වේදනාවක් ඉපදෙන්නේ නැතුව irdiyak පනවන්න එහෙම අවස්ථා දෙනවා ස්වාමී. දැන් මෙහෙම සමස්ත රහතන් වහන්සේලා කියන්නේ කියන්නේ. එහෙමයි ස්වාමී. ඒතර irdimat රහතන් වහන්සේලා ඉනවා irdi නැති රහතන් වහන්සේලා. ස්වාමී මේක මෙතන තියෙන සමස්ත රහතන් වහන්සේලා. ඊට පස්සේ තියෙනවා මහරජාණෙනි මේ මෙබඳු දෙයක් පොළොව ඇසුරු කොට සිටින යම්තාක් සත්වයෝ වේද ඒ සියලු සත්තු පොළොව ඇසුරු කරගෙන හැසිරෙති. වාසය කරති ජීවත් වෙති. එසේ වුණත් රජතුමනි ඒ සත්‍යයන්ට පොළොවට ආඥා කරන්නට අධිපතිකම පවත්තන්නට පුළුවන් ද කියනවා. අනේ ස්වාමීන් වහන්සේ කරන්න බෑ. මහත්ය දැන් පොළොව උඩ අපි සැරිසරලා ඉන්නවනේ. එහෙමයි ස්වාමීන්. එහෙම හිටියා කියලා අපිට පොළොවට අන කරලා අපිට ඕන විදිහට පොළොව හදාගන්න පුළුවන්ද? මේක උඩ යට පෙරලා හැඩ වෙනස් කරලා එහෙයි ස්වාමීන්. අපේ අනට පොළොව යටත් වෙන්නේ නැහැ. නැහැ. නමුත් පොළොව උඩ තමයි අපි ඉන්නේ. ඒ වගේ තමයි අර ප්‍රධාන කාරණා 10ක් තියෙනවානේ. ඒ 10ක් එක තියෙන ශරීරයේ තමයි හිත තියෙන්නේ. ඒක ශරීරයේ හිත වැඩ කළා පමණින් ওই කාරණා 10ේදී රහතන් වහන්සේ අනකිරින් කරන්නේ ඒක කාටත් ලෝකේ ලැබෙන එකක් මල මුත්‍රා පිට වෙන එක ශරීරයෙන් ඊළඟට මේ සීතල උණුසුම දැනෙන එක ඒ ආදී කරුණු ටික අවසරයි සම්. එතකොට අර පොළොව ඇසුරු කරගෙන මේ මිනිසු හිටියා කියලා ඒ මිනිසුන්ගේ ආඥාවට පොළොව යටත් වෙන්නේ නැහැ වගේ. සිත කය ඇසුරු කරගෙන වාසය කළාට මේ මේ ආදි කාරණා 10ෙදී රහතන් වහන්සේලා ආඥා පතුරවන්නේ නැහැ. එහෙමයි ඒ වසඟේ තියන්නේ කියනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ පෘතජ්ජන තෙමේ කායික වූත් මානසික වූත් වේදනා විඳින්නේ කවර කරුණක් නිසාවෙන්ද? පෘතජ්ජන කෙනා කයනොත් දුක් විඳිනවා මනසකින් මනසිනොත් දුක් විඳිනවා. සාමාන්‍යයෙන් තුවාලයක් හැදිච්ච ගමන් කායික වේදනාවක් වෙනවා හිතෙත් වේදනාවක් තියෙනවා. එහෙමයි ස්වාමී. මේ තුවාල වේදනාව ඒක හිතට බද්ධ වෙන හිතෙනුත් හිතෙනුත් ඒ කියන්නේ සෑම ධර්මයේ රහතන් වහන්සේ නමක් නොවන ඊළඟට පෘතජ්ජන ස්වභාවයේ සිටින සත්වයා වේදනා දෙකකින් දුක් විඳිනවා. ඒ තමයි කායික වේදනාව, මානසික වේදනාව. උලක් කෙනෙකුට ඇන්නට පස්සේ එතෙන්ට තව උලකින් අයින්නවා වගේ උල් දෙකකින් පීඩා විඳිනවා. ඉතින් කියනවා කොහොමද අහනවා එහෙම වෙන්නේ? මහරජාන්නේ ඒක මේ වගේ දෙයක්. කුසගින්නේ පෙරෙන ගවයෙක් අබල දුබල ලණුවකින් හෝ වැලකින් හෝ බඳින ලද්දේයි සිතමු. යම් විටකේ ගවයා කෝප ගන්වන ලද්දේ නම් එකල්ලි කුපිත වූයේ ගවයා බන්ධනයන් සමග කඩාගෙන පැනදුවයි. බඩගින්නේ පිපාසිතව ඔහොම වැතිල්ලා ඉන්නවා. මෙයාට කවුරු හරි දුර්වල ලණුවකින් ගැට ගහලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාට මේ කවුරු හරි කුපිත කළොත් එහෙම කඩාගෙන පැනගෙන දුවන්නේ. ඒ වගේ සාමාන්‍ය මිනිස්සු සංවරව මෙහෙම ඉන්නවා. වගක් නැහැ වගේ ඉන්නවා. මේ මිනිසෙකුට වේදනාවක් ඇති වුණොත් එහෙම ඒ වේදනාව එයා මානසික වරන් කඩාගෙන වැටිලා ලෝකේ වෙනස් වෙලා එහෙමයි ස්වාමී. එයා හරිය දැන් අපි හිතන්නකෝ සාමාන්‍ය කෙනෙකුට දොස්තර කෙනෙක් ලෙඩක් බල්ලා මේ මේකේ වේදනාව හැටියට මේක පිළිකාවක් වෙන්නත් පුළුවන් කියලා වගේ එකක් කිව්වොත් එහෙම එයා වැටෙන වැටෙන්න එහෙමයි ස්වාමීනි. එතකොට ඒ කකුලේ හෝ ආතේ හෝ බඩේ හෝ ඔළුවේ හෝ ඇතිවන වේදනාව එකක්. ඒක ගැන හිතලා මානසිකව ඇති වෙන වේදනාව. එහෙමයි. ඉතින් කියනවා ඒ වගේම සමත විදර්ශනා වශයෙන් නොවැඩූ සිත් ඇති තැනැත්තාට කායික වේදනාවක් හටගත් සිට සිත කිපෙයි. කුපිත වූ සිත කය මැඬලයි, වැළඳ ගනී. කයෙහි පෙරලීම අනුව සිත පවත්වයි. එකල්ලියේ නොවැඩූ සිත් ඇති පෘතජන තෙමේ තැති ගනී, කෑ ගසයි. බියටපත් වෙයි, මාහඬින් කෑ ගහයි. මහරජාණෙනි මේ කරුණෙන් පෘතජ්ජනයා කායික වූත් මානසික වූත් වේදනාවෙන් විඳී. ඒට හේතුවක තමයි කියන්නේ. එහෙමයි ස්වාමී. යම්කිසි වේදනාවක් විඳිනකොට ඒක සමත විදර්ශනා වශයෙන් හිත වඩලා නැති නිසා අර හරක හොඳට ගැට ගහලා නැති නිසා කුපිත කරපු ගමන් කඩාගෙන යනවා. එහෙමයි ස්වාමී. ඒ නිසා ලෙඩක් දුකක් හැදුනට පස්සේ දැන් පිළිකාවක් කිව්වොත් එහෙම නැත්නම් සැත්කමක් කරන්න ඕන කිව්වොත් ලෝකෙම කඩාගෙන ඉట్లా රෝගෙත් එක්කම මානසික පුදුම විදියට වැටෙනවා. එහෙමයි. ඒ දුක රහතන් වහන්සේලාට නෑ කියලා. එහෙමයි. කියනවා ස්වාමීනි රහතන් වහන්සේලාට ඒක වෙන්නේ නැත්තේ ඇයි? කියනවා මහරජාණනි රහතන් වහන්සේගේ චිත්ත සමත විදර්ශනා වශයෙන් මනමින් හිත වඩලා තියෙනවා. යහපත් වඩලා দমনය කරලා මනමින් দমনය කරලා කීකරු කරලා වචනයට අවනත කරගෙන සිත හදාගෙන තියෙනවා. ඒතකොට කායික දුකක් ආව ගමන්ම අනිත්‍යයි කියන එක සංඥාව පිහිටනවා. එහෙමයි ස්වාමී. හිත පිහිටලා හිත එකඟ වෙනවා ඒකේ. සමාධිය නැමැති කණුවේ හිත බැඳ ගන්නවා. සමාධිය නැමැති කණුවේ බැඳ තබන ඒ රහතන් වහන්සේගේ චිත්තය කම්පා වෙන්නේ නැහැ, සැලෙන්නේ නැහැ, ඇවිස්සෙන්නේ නැහැ. වේදනා විකාර පැතිරීම් වශයෙන් අනේ අනේ කියලා කේන්ද්‍රික ගහ ඊට මේ තැඹදී ඇඹදී මොකවත් නැහැ කිව්ව රහතන් වහන්සේලා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ඕක තමයි කව වෙනස. දැන් රහතන් වහන්සේලාගේ ස්වභාවය බලන්න. එහෙමයි. වේදනාවක් ආපු ගමන් ඒ වේදනාවත් එක්ක අනිත්‍යයි කියන මේක අනිත්‍ය වෙනවා කියලා. දැන් අපිට කොයිතරම් චිත්ත පීඩා එනවද? ඒ පීඩාවෙන් ඔළුව තද කරගෙන කල්පනා කරනකොට අපිට මේක අනිත්‍ය වෙනවා කියන එක එන්නේ නැහනේ හිතට. ඔව් ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ සාමි. දැන් අපේ ශරීරවල කොච්චර තුවාල හැදිලා කැපුම් කෙටුම් කොච්චර හැදිලා ඇතිද? ඒ වෙලාවේ අපි කොච්චර කෑ ගැහුවද? දැනටත් අපි අතපය කැපුණොත් කලින් ඇති වුණා වගේ මේක යම් දවසක නැති වෙනවනේ. ඇත්තටම මේක අනිත්‍යයිනේ. එහෙමයි. ලෙඩක් වුණත් අනිත්‍යයිනේ. නේද? ඉතින් ඒ නිසා මේක ස්වභාවය ඒක ඒ වෙලාව අපිට තියෙන්නේ අනිත්‍ය සංඥාව පිහිටන් නැති නිසා ඒ ස්වභාව ඒ වෙලාවේ ස්වභාවය අනිත්‍යයි කියලා පිළිගන්නවා. එහෙමයි ස්වාමී. බැඳී යනවා හිතයි වේදනාව. නිට්ටය කියලා පිළිගැනීම තියෙනමයි ඒ සංඥාව පිටන නිට්ටය සංඥාව. ඒ නිසා නිට්ටයයි කියන එක පිටන තාක්කල් දුක. එහෙමයි දැන් අපි හිතන්නකෝ අපි ඉස්කෝලේ යනකොට අපිට මේ මොන කරදරයක්ද කිය අපි ගොඩාක් අපහසුයෙන් උදේ පාන්දර නැගිටිනවා පන්ති යනවා එහෙම කරනවනේ. එහෙමයි. දැන් ඒව අනිත්‍යයිනේ. ඒ කාලේ අපිට අනිත්‍යයි කියන සංඥාව බලවත්ව තිබ්බනම් අපි ඒ කාලේ ඒවා පීඩා වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඒ වගේ තමයි දැනුත් අපි මේ ගත කරන වෙලාවේ මොන මොන හරි දුක්ඛන්තරා තියෙන්න පුළුවන්. මොහොතකට අනිත්‍යයි කියලා බලවත්ව හිතන්න බලන්න. අර හිතට වද දෙන ගතිය නැති වෙලා යනවා. ස්වාමීනි රහතන් වහන්සේගේ ඒ වේදනාවන් සියලු අවස්ථාවන්හි අනිත්‍ය මේ සංඥාවෙන් වැටහි යනවද පිළිසිඳ දැනෙනවා. ඒ රහතන් වහන්සේට ඒ සාමාන්‍ය දුක් වේදනාවේදී අනිත්‍යයි කියන එක හිතට වැටහෙනවා. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ ඒක උන්වහන්සේලා ඒක දැක්ක ක්‍රමේනේ. එහෙමයි ස්වාමී. දැන් අපිට සීතලක් දැනෙනකොට දැනෙන විදිහක් එක්ක අපිට මේක සීතලයි කියලා දන්නවනේ. එහෙයි. රස්නයක් දැනෙනකොට දැනෙන විදිහත් එක්ක මේක රස්නේ කියලා දන්නවනේ. එහෙයි. තේරෙනවද සීතල රස්නේ දැනෙන විදියට. ඒතර සීතල රස්නේ කියනකොටත් අපේ හිතටත් එන මොනවා හරි යම් දෙයක් තියෙනවනේ. ඒ වගේ තමයි වේදනාව ගැන රහතන් වහන්සේලාට තියෙන දැනීම තමයි අනිත්‍යයි කියන්නේ. ඒකත් එක්කම ඒක එනවා. උන්වහන්සේලා අවබෝධ කරපු උත්මයෝනේ. ඊට පස්සේ තියෙනවා ඒ නිසා රහතන් වහන්සේලා කායික වේදනාව විඳිනවා. නමුත් මානසික වේදනාව විඳින්නේ නැහැ. ස්වාමීන් නාගසේනයන් වහන්සේ ශාරීරික කම්පාවට පත්වන කල්හි එම ශාරීරිය ඇසුරු කොට පවතින සිත නොසැලී නම් ඒ වනාහි ලෝකයේ ඇති මහා පුදුම දෙයක් නොවේ. එහිලා මට කරුණක් වදාළ මැනව කියලා. මට අනේ උපමාවකින් කියලා දෙන්න. ඒ තමයි මේ මට පුදුමයි කියනවා මේ ශරීරයට මොනවා වුණත් හිත සෙලවෙන්නේ නැහැ කියන එක. ඇයි දැන් අර උපසේන මහරහතන් වහන්සේ ගේ ඇඟට සර්පෙක් කඩා පැනලා දෂ්ට කරනවානේ. එහෙමයි ස්වාමී. ඉතින් උන්නාන්සේ සංඝයාට කියනවා මගේ ශරීරය තව ටිකකින් විසිරීලා යනවා. ඔන්න මේක උසල එළිය තියන්න කිව්වා. එහෙමයි ස්වාමී. මෝහනේ සිනහාව ප්‍රසාදේ ඒ විදිහටම සාරිපුත්යන් වහන්සේ දේශනා කරන අනේ මේ මොකද්ද මේ කියන කතාව. මේ ශරීරය විසිරීලා යයි බෝල් වීම ඉතක් වගේ එළියෙන් තියන්න කියලා. නමුත් ඔබ වහන්සේගේ කිසිම ඉරියව්වක මේ කිසිම අපහසුවක් දුකක් පීඩාවක් දෝෂයක් පේන්නේ නැහැ කියනවා. කියනවා ධර්මය අවබෝධ නොකරපු කෙනෙකුට, කය අවබෝධ නොකරපු කෙනෙකුට නම් කයද දෝෂෙද්දී වෙනස් වෙයි කියනවා. නමුත් ඒ අවබෝධ කරපු කෙනාට කයට දෝෂෙද්දී ඒ කය විනාශ වෙලා යද්දී හිතේ කම්පාවක් එන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඉතින් කියනවා මේ නා මිදුඳු රජුරෝ ස්වාමීනි මේක ආශ්චර්ය අద్భుත කාරණාවන්නේ හිත වෙනස් වෙන්නේ නැහැ කියන එක මට උපමාවක් කියලා දෙන්න කිව්වා. කිව්වා රජතුමනි එනං හිතන්නකෝ මහා කඳක් තියෙන අතුපතර විහිදුන ගහක් තියෙනවා. එහෙමයි. ඒ හුළඟට ඒ ගහේ කොළ හෙල් වුණාට කඳ හෙල් වෙනවද කියලා ඇහුවා. එහෙමයි. නෑ කිව්වා කඳ හයිය නිසා. ඒ වාගේ තමයි කිව්වා මේ රහතන් වහන්සේලාගේ ජීවිතේ සිත නැමැති දැඩිව පිහිටුවගත්ත කඳ තියෙනවා. කය තමයි අතුපතර වගේ තියෙන්නේ. ඒව හෙල්ලුණාට අර කඳ හෙල්ලෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. හරි පුදුම උපමානේද? එහෙමයි. නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරන්නේ. ආන් ඒ වගේ තමයි කියනවා රහතන් වහන්සේලා චෛතසික දුකක් විඳින්නේ. නමුත් කායික දුක් දැන් රහතන් වහන්සේ නමක්ගේ අත කැපුණොත් සැප වේදනාවක් උපදින්නේ නැහැ. ඒක දුක් වේදනාවක්. නමුත් ඒක සිතත් එක්ක බද්ධ වෙන්නේ. ස්වාමීනි අර අපි පංච උපාදානස්කන්ධය ආදි වශයෙන් ඉගෙන ගන්නවානේ. ඒ බැඳී යන ගැටි යන ස්වභාවය නැහැ කියන අර්ථයේද එතන අපිට ඒ කාරණාව ඒක අවබෝධ කළා. බැඳී යන ගැටි යන ස්වභාවය නැහැ කියන්නේ අවබෝධ කළා. එහෙමයි ස්වාමී. අව ඒක ඒකේ යථා ස්වභාවය අවබෝධ කරපු නිසා හේතුඵලව දහමක් විදිහටම දකිනවා. දැන් අපි කැලණිතිස්ස මහරහතන් වහන්සේ තිල් කටාරමේ මේ වෙන්නේ. එහෙයි. තිල් කටාරමේ දැවි දැවි මේ පිච්ච පිච්ච ඉන්න උන්වහන්සේ සංසන් සාන්ත ස්වභාවයෙන්. එහෙමයි සර්. පිරිනම් පාන කල අතපයවත් එහෙම කරන්නේ නැතෝ. එහෙයි. එහෙමයි සර්. පුදුම සාගතයි. පුදුම සාගතයි රහතන් වහන්සේලාගේ ජීවිත. ස්වාමිනී නාගසේනියන් වහන්සේ ආශ්චර්යයි අද්භූතයි ඔබ වහන්සේ උපමාවෙන් මට මේවා විස්තර කළා. අනේ ස්වාමිනී ඔබ වහන්සේ සදාකල්හි දිලෙන ශ්‍රී සද්ධර්මයේ ප්‍රදීපයක් ඔබ වහන්සේ වගේ දහම් ප්‍රදීපය පහනක් මට නම් පේන්නේ නැහැ කිව්වා මේ ධර්මයේ විග්‍රහ කරලා දෙන්න තමයි නේද? ඒ රයිතමාගේ හිතේ ඇති වෙන පැහැදීමනේ. එතකොට අර උපමා වලින් කරුණු දේශනා කරන රහතන් වහන්සේලා ඉදිරියේ මේ ප්‍රසාදයේ දනවන්න රජතුමාටත් උපමා එනවා. එහෙමයි ස්වාමී. <laughs> ඒක දැන් දැන් මිලින්ද ප්‍රශ්නේ අහන දැන් ගොඩාක් අයකටත් දැන් බොහෝ විට උපමාවක් තියෙනවා ඇති. අවශ්‍යයි ස්වාමීනි එහෙමයි. නේද? ඒ කියන්නේ යමක් වැඩිපුර ඇසුරු කරනකොට ඒ ඇසුරු කරන දේ එයාගේ හිතට බලපානවා. එතකොට දැන් මේ කාරණාවෙන් අපිට දැන් ඉස්සලා අපි දුස්සීල කෙනෙකුට දන් දීමේ පින් තියෙනවා කියලා කතා කළේ. දැන් මේ දහං කාරණාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන කාරණාව තමයි රහතන් වහන්සේ නමක් නම් ඒ රහතන් වහන්සේ කායිකව විතරයි වේදනාව විඳින්නේ මානසික විඳින්නේ නැහැ. ඒතකොට දැන් අද කාලේ රහත් කියලා කාට හරි මොකක් හරි ඔයා රහත් නැහැ කියලා කිව්වොත් පීඩාවටපත් වෙලා බැනලා දෙසලා මේ වීඩියෝ දාලා ලොකු එකක් කරනවානේ. ඒ තමයි ඒ කියන්නේ ඒක කායි මානසිකවත් බලපාලා. එහෙමයි සර්. නේද මූණ කළු වෙලා ගිහිල්ලා එතකොට ඒක මානසිකව බලපාලා. එහෙමයි සර්. රහතන් වහන්සේට මේ මේ මහත්තයා මේ රහතන් වහන්සේගේ ස්වභාවය තමයි ඒ දසදහසක් ලෝක ධාතු වල සත්‍යය දඬු මුගුරු එරන් ඔබව මරනවා කියලා වට කරගනිද්දී ඉරියව්වක වෙනසක් වෙන්නේ නැහැ රහතන් වහන්සේලායි. එහෙමයි සම්. ඒ නිකිලස් බව එහෙම එකක්. ඒ නිසා මේ පොඩ්ඩක් බැන්නා කියලා. පොඩ්ඩක් මේ කරුණ කිව්වා කියලා රහතන් වහන්සේලා කම්පා වෙලා සරිත වෙලා යන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ධර්මය අපිට ඉගෙන ගන්න එකේ වටිනාකම ඒකයි. එහෙමයි. ඉතින් ඒ විදිහට තමයි මේ පරිච්ඡේදය තියෙන්නේ. ස්වාමීන් අවසරයි අද දවසේ අපේ කාලය නිමා වුණ අපට ලබන සතියේ ඊළඟ වැඩසටහනෙත් ඔබ වහන්සේට පින් දීලා මේ දහම් කාරණා දැනගන්න අපේ පින්වත් ශ්‍රාවක පින්වත්තුන් නොවලහා